තෙරුවන් සරණයි. අභිනන්ද සූත්‍රය. සංයුත්ත නිකායේ හතරවෙනි කාණ්ඩේ. විද බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 16 වෙනි ග්‍රන්ථයේ 27 වෙනි පිටුවේ. අභිනන්ද සූත්‍රය. මහණෙනි යමෙක් ඇස පිළිගනී නම් ඒ තෙමේ දුක පිළිගනී යමෙක් දුක පිළිගනී නම් හේතමේ දුකින් නොමිදුනේයයි කියමි. මේ ඇස පිළිගනී නම් දුක පිළිගනී කියලයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ඇස කියන්නේ පේන බවට. මරණු කෙනාටත් ඇහක් තේනවා. ඒ මස් ඇහැට නෙමෙයි බුදුන් වහන්සේ ඇස කියන්නේ. පේන බවට. යෝ භික්ඛවේ චක්කුං අභිනන්දති දුක්ඛං සෝ අභිනන්දති යමෙන් ඇස පිළිගනී නම් ඒ කියන්නේ ඔබට දැන් පේන්නේ පොතක් මේසයක් ඇඳක් පුටුවක් අඹගහක් නාගහක් ගෙයක් අහසක් පොළවක් ඒ කියන්නේ ඇස පිළිගත්තා කියන්නේ මේ පේන බව මේ පේන දේවල් පිළිගත්තා කියන එකයි. ඔබට පේන්නේ පොත අපි අර නිතරම කතා කරන උපමාව පොත පිළිගත්තා නම් ඒ ඔබට ඇහැට පේන දේ ඔබ පිළිගත්තා වෙනවා. ඇහැට පේන දේනේ. ඇහැ කියන්නේ පේන බවට. එහෙනම් පේන බව ඔබ ඇස පිළිගත්තා කියනකොට ඔබ එතන දුක පිළි අරගෙන ඉවරයි. මේ අභිනන්ද සූත්‍රයේ මනාකොට පෙන්නනවා. මේ හැම සූත්‍රකම වගේ බුදුන් වහන්සේ පෙන්නනවා. මේ ඇස ඇසේ ඇස පිළිගත්තා කියන තැන දුක පිළිගත්තා කියන වගේමයි. මේ ඇස හැදෙන දේ අපි පිළිගත්තද කියන එක. අපි සාමාන්‍ය කෙනෙක්ගේ ස්වභාවය තමයි මේ පේන දේවල් මේ තියෙන්නේ මේ පොත තියෙන්නේ මේ මේසෙ තියෙන්නේ මේ බිත්තිය තියෙන්නේ කියලා පිළිගන්න එක. ඒ ඇස පිළිගත්තා කියන එක. හැබැයි මේ පොත කිව්වේ නෑනේ පොත කියලා. මේසෙ කිව්වේ නෑ මේසෙ කියලා. අපි කියන්නේ. එහෙනම් අපි පේනව නෙමෙයි. අපි හිතනවා. අපි හිතන දේවල් අපිට පේන දේවල් වෙන්න බෑ. අපිට පේන්නේ ආලෝකයක්. අපි හිතන්නේ පොතක්. අපිට ඇහෙන්නේ ශබ්දයක්. අපි හිතන්නේ ඒ ශබ්දෙට මේ කපුටාගේ ශබ්ද කියලා අපි හිතන්නේ. එතකොට මේ මේ ධර්මයේ තුල මේ ධර්මයේ නොදන්න කෙනා රැවටෙන කෙනා රැවටෙන කෙනා දුකේ ඉන්නේ. දුකෙන් මිදීමක් නැහැ කියන්නේ. අභිනන්දනය කරනවා කියන්නේ පේන බවම අභිනන්දනය කියන්නේ. පොත කියන බවමයි අභිනන්දනය කියන්නේ. යමෙක් දුක පිළිගනී නම් හේතමේ දුකින් නොමිදේ. අන්න දුක පිළිගත්තා කියන්නේ ඒ දුකින් මිදීමක් නැහැ කියලා කියන්නේ. යෝ භික්ඛවේ චක්කුං අභිනන්දති. යම් භික්ෂුවක් චක්කුසේ අභිනන්දනය කරයිද චක්කුන්සෝ අභිනන්දති දුක්ඛංසෝ අභිනන්දති. ඒ කියන්නේ දුක තමයි එයා ඒ කියන්නේ පිළිගත්තා කියන්නේ අභිනන්දනය කරා කියන්නේ. යෝ දුක්ඛං අභිනන්දති අපරිමුත්තෝ සෝ දුක්ඛස්මාති වදාමි. යමෙක් දුක පිළිගනී නම් හේතමේ දුකෙන් නොමිදුනේයයි කියමි. ඒ විදිහටම අනිත් ආයතන වලටත් කියනවා. කන යමෙක් කන පිළිගනී නම් හේතමේ දුක පිළිගනී. කනට ඇහෙන ශබ්දේ ඇත්ත කරගත්තා කියන්නේ දුකයි ඒ දුකයි. අපි කිව්වා අපි හදාගන්න බලන දේ බාහිර තියෙනවා කියලා ගැට ගන්න එකයි රැවටීම කියන්නේ. ඒකයි විඥාන මායාව. එතකොට බාහිර තියෙනවා කියලා ගත්ත නිසායි අපිට මේ ඇහෙන අරමුණු එන ශබ්ද හැමදේම අපිට තියෙනවා කියලා ගත්තොත් එහෙනම් අපි ඉන්නේ දුකේමයි. එහෙනම් අපිට දුකේ මිදීමක් නැහැ. ඒකයි මේ බුදුන් වහන්සේ පෙන්වන්නේ දුක්ඛං අභිනන්ද යෝ දුක්ඛං අභිනන්දති අපරිමුත්තෝ සෝ දුක්ඛ සාමි වදාමි යෝ සෝතං අභිනන්දති දුක්ඛං සෝ අභිනන්දති කන පිළිගත්තනම් ඒ දුකයි පිළිඅරගෙන තියෙන්නේ යෝ දුක්ඛං අභිනන්දති අපරිමුත්තෝ සෝ දුක්ඛස්සා දුක්ඛස්සාති වදාමි යෝ ගානං අභිනන්දති දුක්ඛස් දුක්ඛංසෝ අභිනන්දති යෝ දුක්ඛං අභිනන්දති අපරිමුත්තෝ සෝ දුක්ඛස්සාති වදාමි යෝ ජීවං අභිනන්දති දුක්ඛස්සෝ අභිනන්දති යෝ දුක්ඛං අභිනන්දති අපරිමුත්තෝ සෝ දුක්ඛස්සාති වදාමි යෝ කායං අභිනන්දති දුක්ඛං සෝ අභිනන්දති යෝ දුක්ඛං අභිනන්දති අපරිමුත්තෝ සෝ දුක්ඛස්සාති වදාමි යෝ මනං අභිනන්දති දුක්ඛංසෝ අභිනන්දති යෝ දුක්ඛං අභිනන්දති අපරිමුත්තෝ සෝ දුක්ඛස්සාති වදාමි ඉතින් මේ ආයතන හයම එක විදිහටමයි ඒ ආයතන වලින් මේ අරමුණු අපි අරමුණු පිළිගත්තොත් මේ ඇස පිළිගත්තා කියන්නේ ඒ දුක පිළිගත්තා කියන එකයි කන පිළිගත්තා කියන්නේ දුක පිළිගත්තා කියන එකයි ඇස කියන්නේ පේන බවට කන කියන්නේ ඇහෙන බවට ඒ වගේමයි ගන්ධේ රස මේ කාය ප්‍රසාද උණුසුම සීතල මෙන්න මේ අපිට අපි හිතනවා දේ තියනවා කියලා ගත්තොත් එතන තියෙන රැවටීමක් මේ ධර්මයේ තුල පේනවා නෙමේ හිතනවා ඇහෙනවා නෙමේ හිතනවා හැබැයි පේන තැනක් දෙයක් නැහැ හිතන තැනක් දෙයක් නැහැ එහෙම වුණොත් තමයි අපිට දුකෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ ඒක මේ ධර්මය දන්න කෙනාටයි දැනගත්ත කෙනාටයි වැටෙන්නේ. එනවා ඔබ දුකෙන් මිදෙන්න ඕන මේ සත්‍ය දැනගත යුතුමයි. පේන තැන දෙයක් නැති බව. දෙයක් තියෙන තැන ධර්මයේ නැති බව. එහෙනම් පොත මේ සඳ දුව පුතා කියන තැන මේ ධර්මය ඔබට අමවන්නේ නැහැ. එහෙනම් බාහිර දෙයක් අන්තයක් ඇත නැත කියන අන්ත දෙකෙන් මිදුණු ධර්මයක් ඔබ ඇසුරු කරන්නේ. එහෙනම් දෙයක් කියලා දෙයක් නැති බවයි ධර්මය කියන්නේ. ඒකයි ඒ ධම්මා හේතු භගවතේ සංහේතුන් තථාගතෝ කිව්වේ. මේ ප්‍රතිබිම්බය තමන් හැදුවෙත් නැහැ, වෙනායෙක් හැදුවෙත් නැහැ. අර සේලාතරණිය දේශනා කරන්නේ නයිදන් අත්ත කතම් බිම්බන් නයිදන් පර කතම් අගම්. හේතුන් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති. හේතුඵල ධමයක්. හේතු තියෙන නිසා තියෙන. ආලෝකය නිසා පේන්නේ. ආලෝකය නැසන් අපිට පේන්නේ නැහැ. මෙන්න මේ පුංචි දහම් පණිවිඩේ ඊටම වැදගත්. අපි දෙයක් කියලා ගකිනවා නම් ඒ දකින්නේ දුකමයි. ඒක අපි කිව්වේ බාහිර දෙයක් ගත්ත තැනයි භවෙ තියෙන්නේ. හැබැයි දෙයක් එහෙම දෙයක් හමු නොවන තැන අපි බෞද්ධයෙක් වෙනවා. භව නිරෝධය දකිනවා. එහෙම වුණොත් තමයි අපිට දුකෙන් මිදීමක් තියෙන්නේ. නැත්නම් අපිට සම්මා දිට්ඨියක් කවදාවත් හමුවන්නේ නැහැ. බාහිර දෙයක් ඇසුරු කරන කෙනෙක්ට සම්මා දිට්ඨිය හමුවන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටියමයි. මහණෙනි යමෙක් ඇස නොපිළිගනී නම් හේතෙමේ දුක නොපිලිගනිමි කියමි. යෝච කෝ භික්ඛවේ චක්කුං නාබිනන්දති දුක්ඛංසෝ නාබිනන්දති යෝ දුක්ඛං නාබිනන්දති පරිමුත්තෝ සෝ දුක්ඛස්සාමීති වදාමි. ඒ කියන්නේ යම් කෙනෙක් ඇස නොපිලිගනී නම් ඇස නොපිලිගනී නම් හේතෙමේ දුක නොපිලිගනී වදාමි. යමෙක් දුක නොපිළිගනී නම් හේතමේ දුකෙන් මිදුනේ යයි කියමි. යමෙක් කන නොපිළිගනී නම් හේතමේ දුක නොපිළිගනී වදාමි. යමෙක් දුක නොපිළිගනී නම් හේතමේ දුකෙන් මිදුනේ යයි කියමි. යමෙක් නහය නොපිළිගනී නම් හේතමේ දුක නොපිළිගනී. යමෙක් දුක නොපිළිගනී නම් හේතමේ දුකෙන් මිදුනේ යයි කියමි. යමෙක් දිව නොපිළිගනී නම් හේතමේ දුක නොපිළිගනී. යමෙක් දුක නොපිළගනී නම් හේතමේ දුකෙන් මිදුනේ යයි කියමි. යමෙක් කය නොපිළගනී නම් හේතමේ දුක නොපිළගනී. යමෙක් දුක නොපිළගනී නම් හේතමේ දුකෙන් මිදුනේ යයි කියමි. මෙන්න මේ විදිහට අපේ මේ සෙන්සස් පහ මේ පංච ආයතනේ අස කන දිව නාසය කය මෙන්න මේ අස කන දිව නාසය කය මන කියන මේ ආයතන හයෙන් අපි එහෙම ගත්තොත් මේ ආයතන හයෙන්ම අපිට එන අරමුණු අපි පිළිගන්නේ නැත්තම් අපේ මේ සෑප්පුටුවක්, ගෙයක් දොරක්, ඉරක් හඳක් මේවා අපි දාගත්ත ශබ්ද ටිකක් වර්ණයි ශබ්දයි එකතු වෙලා හැදුණු මේ චිත්තය ගැන හොඳ අවබෝධයක් ඔබට තියෙනවා ඔය එකකින්වත් අපිට පළක් නෑ නේද? ඒ එකකින්වත් අගයක් වටිනාකමක් ඇති වෙන්නේ නෑ නේද? අපිට පළක් නෑ කිව්වොත් ඒක ආත්මීය වචනයක් වෙනවා. මේ ධර්මය අනාත්ම ධර්මයක්. ආත්මී කතාවක් නෑ. මෙතනම හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයක කොහෙන්ද ආත්මීය දෙයක්? ඒක හොඳින් අපි දේශනා කරා ලෝක සූත්‍රේ නේ ශුන්‍ය ලෝක සූත්‍රය. ඒ විතර නෙමෙයි හැම හැම තැනම බුදුන් වහන්සේ පෙන්වන ධර්මයේ එකම න්‍යාය ඒක අනාත්ම ධර්මයක්. මේක අනාත්ම ධර්මයක්. ආත්මීය ඇසකට පෙනෙන්නේ නැහැ. මේ ධර්මය ආත්මීය ඇසකට දැකිය නොහැකි. යමෙක් දුක නොපිළිගනී නම් හේත මේ දුකින් මිදුණියයි කියන්නේ ඇස නොපිළිගත්තොත් ඒ කියන්නේ ඇසින් දෙයක් දැකලා පොතේ කියලා අල්ලගත්තොත් එතනමයි දුක තියෙන්නේ. අසින් දෙයක් දැකලා ඒක බාහිර පොත මේ බාහිර පොත පොත කියලා ගත්තොත් බාහිර අභ්‍යන්තර කෙසේ වෙතත් පොතක් තියනවා කියලා ගත්තොත් ඒක දෙයක් කරගත්තොත් ඒ කියන්නේ දුකයි. අස දෙයක් කෙනෙක් හමු නොවන තැන ඒ ඇසින් මිදීමයි. බාහ්‍ය තාපසතුමාට ඒ දීපු ඒ පණිවිඩය ඒකයි. බුදුන් වහන්සේ බාහ්‍ය තාපසතුමාට දේශනා කරපු ධර්මයේ ඊ타ම කෙටි ඊ타ම ඍජු වටිනා ඒ මුළු සාරාංශෙම මේ ධර්මයේ තුල තියෙන සියල්ල මෙතන තියෙනවා. දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං කියපතන. බාහ්‍ය දුටු දෙයක් නැහැ. අනේ ඒකත් මෙතනම අපිට පේනවා. මහණෙනි යමෙක් ඇස පිළිගනී නම් හේත මේ දුක පිළිගනී. අන බාහිරට කියනවා. බාහ්‍ය දුටු දෙයක් නැහැ. එහෙනම් ඇස පිළි නොගත්තා වෙනවා. දුටු කෙනෙක් නැහැ. එහෙම වුණොත් දකින්න කෙනෙකුත් නැහැ. බාහිර දෙයක් තිබ්බොත් තමයි දකින්න කෙනෙක් ඉන්නේ. එහෙම වුණොත් තමයි ආත්ම කතාවක් තියෙන්නේ. බාහිර දෙයක් නැත්තම් දකින්න කෙනෙකුත් නැහැ. දෙයක් අන්ත දෙක අත නැත. ඒ කියන්නේ බාහිර දෙයක් තිබ්බොත් මේ පැත්තේ මම ඉන්නේ. බාහිර දෙයක් නැත්තම් මෙතන මමත් නැහැ. අර කණ්ණාඩියට වැටෙන ප්‍රතිබිම්බේ. බාහිර දෙයක් නැත්තම් ප්‍රතිබිම්බට වැටෙන්න දෙයක්වත් නැහැ. එහෙනම් ප්‍රතිබිම්බෙත් නැහැ. අන්න මම ඉන්නේ දෙයක් තියෙන නිසා. දෙයක් නැත්තම් මමත් නැහැ. දෙයක්ම ඒකමයි මම කියන්නේ. ඒක නැත්තම් මමත් නැහැ. අන්නේ ගැඹුරු දහම මෙතන හොඳින් පෙන්눔 කරනවා. නාබිනන්දති දැන් යෝ දුක්ඛං නාබිනන්දති පරිමුත්තෝ සෝ දුක්ඛසාමීති දුක්ඛසාති වදාමි යෝ මනං නාබිනන්දති දුක්ඛං සෝ නාබිනන්දති යෝ දුක්ඛං ආභිනන්දති පරිමුත්තෝ සෝ දුක්ඛස්සාති වදාමි. අන්න දැන් දුකෙන් මිදෙන්නේ දෙයක් කියලා දෙයක් හමු නොවන තැනයි. අස පිළිගන ගනී නම් ඒ දුකෙන් මිදීමයි. ඒකයි මේ අභිනන්දන අභිනන්ද සූත්‍රයේ තියෙන වටිනාකම. ඊටාම කෙටි දහම් පණිවිඩයක් වුණත් ඒ ධර්මයේ පිරිසිදුව මෙතන තියෙනවා. යෝ භික්ඛවේ චක්කුං අභිනන්දති දුක්ඛං සෝ අභිනන්දති කියන තැන යමෙක් ඇස පිළිගනීද ඒ දුකේ පිළිගැනීමයි යෝ දුක්ඛං අභිනන්දති අපරිමුත්තෝ සෝ දුක්ඛස්සාති වදාමි යමෙක් ඇස පිළිගනී නම් ඒ දුක පිළිගැනීමයි යමෙක් දුක පිළිගනී නම් හේතමේ දුකින් නොමිදුනේයයි කියමි අන්න දෙයක් දැක්කොත් දකින්නේ දුකක්මයි කියන එක හටගන්නේ දුකමයි හටගන්නේ පවතින්නේ දුකමයි පවතින්නේ නැති වෙන්නේ දුකමයි නැති වෙන්නේ කිව්වේ ඒකයි. ඉතින් මේ ආයතන හයෙන් එන කිසිම අරමුණක හරයක් අපිට හම් වෙන්නේ නැහැ. මේ සත්‍ය ධර්මයේ දකිනා. පොත කියන shabdයේ තුල කොහෙන්ද දෙයක්? ඒ තුල දෙයක් හමුවන්නේ නැහැ. දැන් ඔබට පැහැදිලි. අභිනන්දති කියන වචනේ අභිනන්දනය කරනවා කියන එකක්ම නෙමෙයි. පොත කිව්වොත් ඒ තියෙන්නේ දුකක්මයි ඇලීමයි ගැටීමයි කියන එකයි අභිනන්දනය කියන්නේ. එහෙනම් මේ ධර්මයේ පැහැදිලිවම බාහිර දෙයක් නැති බව දකිනා වගේම දෙයක් කියලා දෙයක් හමුනවන බව ධර්මයේ කියන්නේ දෙයක් නැති බවයි. ඒකයි අපි පැහැදිලි කරේ ධර්මයේ කියන්නේ දෙයක් නෙමෙයි කියලා. ඉදප්පච්චතාව. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස් උප්පජ්ජය ඉදං උපජ්ජති. ඉමස්ස නිරෝධය ඉදං නිරුජ්ජති. මේ ඇති කල්ලි මේ වේ මේ නැති කල්ලි මේ නොවේ මේ පුදුණු කල්ලි මේ මේ නිරුද්ධන කල්ලි මේ නිරුද්ධය කියන්නේ සමීකරණයක් මේක හොඳින් බැලුවොත් ලියලා මෙතන දෙයක් නැති බවයි කියන්නේ හේතුම් පටිච්ච සම්භූතා හේතු නිදානද කියන්නේත් ඒකමයි ඒ හේතුඵල දහම තුල දෙයක් නැහැ ඇත කිව්වත් වැරදි නැත කිව්වත් වැරදි දෙයක් නැහැ පොත කියලා දෙයක් නැහැ අන්න දෙයක් නැති ධර්මයේ මනා පිරිසිදුව දකින්න. ඔබට පේන ඇහෙන දැනෙන හැම දෙයකම දෙයක් නොදකිනවා නම් ඔබ ඉන්නේ ධර්ම මාර්ගයේ. ඒ කාන්තයෙන් ඔබ නිවන් දකිනවාමයි. එයයි නිවැරදි නිවන් මාර්ගය. අපිට දෙයක් හමු නොවන තැනයි සියලු දුකෙන් මිදෙන තැනත් එතනමයි. සිතෙන් මිදෙන තැනත් එතනමයි. දුකෙන් මිදෙන තැනත් එතනමයි. නිවන් මගත් එතනමයි. සිතින් මිදෙන තැන දුකෙන් මිදෙන තැන නිවන් දකින මග සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන තැන එයයි නිස්සරණ මග එහෙනම් තෙරුවන් සරණයි